සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට. සදැහැතුනි දීපල මිල මුදල් යාන වාහන මේ කිසිවක් අපිට තිබුණට වැඩක් නැහැ. අපි ළඟ හොඳ මනුස්සකමක් නැත්නම්. මනුස්සකමින් පිරිපුන් මිනිසුන් මේ සමාජයට බිහි කිරීමේ අභිලාෂයෙන් අපවතී සදැහැතුනි අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ දහම් කතිකාවතක්. ඉතින් අද දවසේ දහම් කතිකාවතට වැඩම කරන්නට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 සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කරගන්න දින දෙකක් තිස්සේ අපි සාකච්ඡා කරපු අපේ දෛනික චර්යාව සකස් කර ගැනීම පිළිබඳව ප්‍රායෝගික වැඩපිළිවෙලක් ප්‍රත්‍යක්ෂා වැඩසටහන යටතේ අපි දවස් දෙකක් තිස්සේ සාකච්ඡා කරා. ඒ පිළිබඳව ත්‍රිපිටකයට ආශ්‍රයෙන් තියෙන මූලාශ්‍ර පිළිබඳව දැනගන්න තමයි අපි හැමදාම සහ ඒ මූලාශ්‍ර පිළිබඳව දැන ගැනීමටත් ඒ පිළිබඳ යම් යම් අදහස් හුවමාරු කර ගැනීමටත් තමයි හැම බදාදා දිනයකම තවත් ස්වාමීන් වහන්සේ නමක් එක්ක මේ පිළිබඳ සාකච්ඡා කරන්නේ. ඉතින් අද දවසේ අපි වැඩම කරපු ආශ්‍රතුන් වහන්සේට දැන ගැනීම පිණිසත් අපි මේ වෙනකොට සාකච්ඡා කරපු කාරණා කීපයක් පිළිබඳව මතක් කරන්නයි සූදානම් වෙන්නේ ධර්ම සාකච්ඡාවට අවතීර්ණ වීම සඳහා. අපි දවසක් ගෙවන ආකාරයේදී පිළිපැදිය යුතු පිළිවෙත් පිළිබඳව යම් සාකච්ඡාවක් සිදු කරා හේතුව අපේ දෛනික රටාව සකස් කරගන්න එළඹෙන වසර සඳහා 2009 වසරේදී පළවෙනි දවසේ ඉඳලා දිනපොතක් භාවිතා කරලා අපි කරගෙන යන වැඩපිළිවෙල වඩා සාර්ථකව කරගෙන යන්න ප්‍රත්‍යවේක්ෂාවක් සිදු කරගන්න අපි බලාපොරොත්තු වෙච්ච සමහර අපේ ජීවිතේ අපි බලාපොරොත්තු වෙච්ච සමහර සාර්ථක දේවල් සිද්ධ කරගන්න බැරි වුණා යම් ප්‍රමාණයකට සසර සුවපත් කරන වැඩපිළිවෙල ඒ තරම්ම කරේ නෑ බණ ඇහුවා ඇහුවට වැඩි දෙනෙක් ඔක්කොම කියලා කියන්නේ වැඩි දෙනෙක් කළ යුතු දේවල් පිළිබඳව ධර්මයේ ශ්‍රවණය කරලා කරන්න ඕන දේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරේ නැහැ කියලයි මගේ අදහස මදි කියලා. ඉතින් මේකෙන්ද ප්‍රායෝගිකව මේක කිරීම සඳහා අපි පළවෙනියෙන්ම අපේ තියෙන ලොකුම අඩුපාඩුව අනිත් පැත්ත හැරලා ප්‍රත්‍යක්ෂාවක් කරලා බලලා ජීවිතේ මේ වෙනකොට තියෙන ලොකුම අඩුපාඩුව හොයාගන්න හොයාගමු කියලා සාකච්ඡා කරා මමත් ඇතුළුව. එහෙමයි අපේ මේ පොඩි හඳුන්නේ ඔක්කොම අපි කතා වුණේ ප්‍රත්‍යක්ෂා සමාජික විදිහට අපි කටයුතු කරනකොට මමත් ඇතුළුව අපි ඔක්කොම අනිත් පැත්ත හැරලා බලලා අපිව ආපස්සට අදින ලොකුම බලවේගය ලොකුම අඩුපාඩුව මගේ අඩුපාඩුව ලබන අවුරුද්දේ මම හදාගන්නවා. කියලා ලබන අවුරුද්දට අරමුණක් ඇති කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ අරමුණ හැමදාම උදෑසන නැගිට ගමන් මෙනෙහි කරන්න කිව්වා. නැගිට ගමන් විනාඩි 10ක් අරමුණට ගියාම ඇති වෙන ලාභ, අරමුණට ගිහා අරමුණට යන්න බැරි වුණොත් ඇති වෙන පාඩු පිළිබඳව හැමදාම උදේ මෙනෙහි කරලා දිනපොතේ ජනවාරි 1 වෙනිදා ඉඳන් මේක කරන්නේ. දිනපොතේ අංක 1 දාලා ඒකේ එතන ඒ හරියට මේ වෙලාවෙ මෙනෙහි කරා නම් නැගිට ගමන් තමන්ගේ අරමුණට අභිප්‍රේරණයක් සිදු කර ගැනීම සඳහා එහෙම කරා නම් හරි ලකුණක් දාන්න කිව්වා. දෙවැනියට අපි බුද්ධ වන්දනාව සිදු කරද්දී සිහියෙන් නෙමෙයි බුදුන් අදින හුඟක් වෙලාවට බුදුහාමුදුරුවෝ ගැනවත් සිහියක් නැතුව ඔහේ බුද්ධ වන්දනාව කරනවා හරියට නිකන් පොඩි මේ ඕකේ එකක් දාගන්න වගේ ඔන්න මම දැන් බුදුන් වන්දනා කියලා. ඉතින් ඒ වගේ එහෙම නැතුව සිහියෙන්ම බුද්ධ වන්දනාව සිදු කරලා ඒ එතනත් අපි කිව්වා එහෙම වුණොත් එදා දවසේ මම සිහියෙන් බුදුන් වන්දනා ඩයරිය පොඩ්ඩක් ලකුණු කරන්න කියලා. තුන්වෙනි එක විදිහට කර්ණීයමෙත් සූත්‍රයේ කාරණා ටික තේරුම ඇතුව දැනගෙන දවසකට එක සැරයක් සජ්ජායනා කරන්න කියලා කිව්වා සජ්ජායනා කරලා මේක සජ්ජායනා කරන්න තේරුම ඇතුව සිහියෙන් සක්කෝ කියනකොට සක්කෝ ගුණය පිළිබඳව මේකේ තියෙන වටිනාකම අපි ඊළඟ වැඩසටහනකදී මේකේ තියෙන වටිනාකම තේරුම් බේරුම් කරලා දෙනවා. ඉතින් මේ විදිහට අපි කාරණා 10ක් යනකම් කතා කරා. අන්තිම එක තමයි දෙමාපියන්ට කොච්චර වයසට ගියත් කමන්නේ දෙමාපියන්ට වන්දනා කරන්න කියලා මම ඔක්කොම විස්තර කරන්නේ. ඊයේ ගොඩක් විස්තර කරපින්ද තමන්ගේ අම්මා තාත්තට වන්දනා කිරීම අපි කරන්න ඕනේ කියන එක කොච්චර වයසට ගියත් අවුරුදු 60 පුතෙක් නම් 90 අම්මෙක් ඉන්නවා නම් දවසකට සැරයක් වන්දනා කරන්න කියලා. ඉතින් ඒ වගේම අර නාස්තිකරණේවම කරණේවා පිළිබඳවත් භාවනා කරන කාලය පිළිබඳව අදිෂ්ඨානයේ විශේෂයෙන් එතන වැඩි දෙයක් වටින දෙයක් තිබ්බ හැම දෙයක්ම අදිෂ්ඨානයෙන් කරන්න කියලා. ඒ තමයි අදිස්ථානයෙන් කරන්න කියද්දී අපි ඒක පුහුණු කරන්න ඕනේ කියලා අපි මතක් කරා. මේ ලොකු වැඩ ගොඩක් නෙවෙයි. ඒක හොඳට ගවේෂණය කරන්න අපේ ජීවිතය සකස් වෙන දෙයක්. අද දවසේ හෙට දවසේ සැලසුම් කරන්න ඕනේ. සැලසුම් කරලා අදිස්ථාන කරගන්න ඕනේ. අපි මේවා කරේ නැහැ. අපි හුළඟ යන කොලයක් වගේ ඔහෙ හිටියා. ඉතින් එහෙම කරලා බලන්න කියලායි මම කිව්වේ. කරලා බැලුවොත් එහෙම තේරෙනවා හොඳටම කොච්චර මේ වෙනසක් තියෙනවද ජීවිතේ අපි වටින දේවල් වලට කොච්චර කාලේ මිඩංගු කරනවද කියලා. ඉතින් අද දවසේ අපි සැලසුම් කරගන්න ඕනේ හෙට දවස සතියකටත් සැලසුමක් තියෙන්න ඕන ජීවිතයටත් සැලසුමක් තියෙන්න ඕන. ඉතින් ලෞකික ජීවිතය දිනු කරගන්නත් මේ ගොඩක් වටිනවා. පොඩි කොල කෑල්ලක හැමදාම හෙට දවස මම ගෙවන හැටි කියලා ඒක අදිෂ්ඨාන කරගන්න. ඊළඟට ඒ විදිහට ඒක කරන්න උත්සාහ කරන්න. ඊළඟට වැඩක් කරනකොටත් ඒ වැඩේ පටන් ගන්නකොට මෙන්න මේ වෙලාවට මම ඉවර කරනවා කියලා අදිෂ්ඨාන කරගෙන ඒ අදිෂ්ඨානයට යන්න බලන්න නිබඳව අපි නිකන් වැනි වැනි ඉන්න කෙනෙක් වෙන්නේ නැතුව වැඩ කරන කෙනෙක් බවට පත් වෙනවා. වැනි වැනි ඉන්න කෙනෙක් කියලා කියන්නේ හුඟක් අපි සමහර අපිට මොකද අපේ අම්මා කෙනෙක් උයන්ඩ කුස්සියට ගියා නම් ඉවර වෙන වෙලාව තීරණය වෙන්නේ වැඩේ ඉවරුනහම. ඉවර වෙන වෙලාව තීරණය කරොත් කලින් අපි බොහොම කාර්යක්ෂමව මේ වැඩේ ඉවර කරන්න පුරුදු වෙනවා. ටික දවසක් ගියාම අපි ලොකු කාලයක් ඉතුරු කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ පිළිබඳව ගොඩක් දේවල් අපි ඊයේ පෙරේදා සාකච්ඡා කරා. මොකද මම ඔක්කොම දැන් විස්තර කරන්නේ නැහැ. ඊයේ පෙරේදා මේක ඊළඟ හෙට සාකච්ඡාවේදීත් අපි මේ පිළිබඳව සාකච්ඡා කරනවා. නමුත් මේ වෙලාවේ අපිට වෙනත් කාරණා කීපයක් දැනගන්න ඕන හින්දා තමයි මම මේ කෙටියෙන් මේ ටික මතක් කරේ මේ වගේ වැඩ පිළිවෙලක් අපි සකස් කරගත්තා ප්‍රත්‍යක්ෂා සමාජික විදිහට සහ විශේෂයෙන් නාස්තිය අවම කිරීම පිළිබඳවත් අපි කතා කරා කොහොමද අපි ඒකට දායකත්වය දරන්නේ කියලා නාස්තිය අවම කිරීම පිළිබඳව දැන් අද තියෙන්නේ මේ පිළිබඳ අපි අපේ ගෞරවනීය පුටි ස්වාමීන් වහන්සේගෙන් යම් යම් කරුණු කිපයක් සාකච්ඡා කරනවා පළවෙනි දේ තමයි මේ දිනචරියාවක් අනුව දිනයක් සැලසුම් කිරීමක් චර්යාවක් අනුව කොහොමද අපි අපේ කටයුතු කරන්නේ කියන එක සාකච්ඡා කරපුවාම අපි ඇයි මේක කරේ මේක කොහෙන් ආපු දෙයක්ද කියලා අපිට ගැටලුවක් එන්න පුළුවන්. අපි හැම වෙලෙම පාරමිතා පූර්ණයේදීත් අපේ ශාස්ත්‍රඥයන් වහන්සේ ආදර්ශයට ගන්නමින් කටයුතු කරන්න ඕනේ. ශාස්ත්‍රඥයන් වහන්සේගේ මඟ තමයි අපි මේ යන්නේ. ඒකට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ නිර්වාණය අවබෝධ කරගත්ත මහා උත්තමයන් වහන්සේ නමක්. අපිත් යන්නේ නිවන් අවබෝධ කරගන්න. හැබැයි අපේ අවබෝධයේ තියෙන පරාසය ගොඩාක් අඩුයි ශ්‍රාවක බෝධියෙන් නිවන් දකිද්දී. ඉතින් ඒ වගේ අපි මේ පිළිබඳව කතා කරද්දී මම මූලික වශයෙන්ම පුදුසයන් වහන්සේගෙන් අවධානයට යොමු කරන්න කියලා මතක් කරන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ සාරාංශකේ කල්පලක්ෂයක් තිස්සේ පෙරම් පුරලා තුන් ලෝකෙම අවබෝධ කරගත්ත මහා උත්තමයන්න් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේ මගේ තියෙන හැකියාවන්, මගේ තියෙන තත්වයන්, මගේ තියෙන හුඟක් දේවල් බොහොම ලදරු අවස්ථාවට වඩා පොඩි බව අපි ඔක්කොටම දැනලා තියෙනවා. ඒ මම බොහොම ප්‍රාථමික කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේදී. ඒත් බුදුරජාණන් වහන්සේ මෙවැනි සැලසුම් සහගතව නැත්නම් දිනචරියාවක කටයුතු කරාද ඒ පිළිබඳ තියෙන මූලාස්ස හෝ ඒ පිළිබඳ තියෙන තොරතුරු ඒ පිළිබඳව සඳහන් වෙන තොරතුරු පිළිබඳව අපි පොඩි සායනාංශයේ විමසමු අපේ දැන ගැනීම සඳහා මොකක්ද ඒ පිළිබඳව වහන්සේගේ අදහස පළමු කොටම වන්දනීය පූජනීය අපගේ ධර්මාචාර්ය ලොකු සාමින් වහන්සේගෙන් අවසරයි සදහැවත් කාරුණික ගුණගරුක වාසනාවන්ත පින්වත්නි අපගේ ලොකු සාමින් වහන්සේ දේශනා කරන්ට යෙදුන පරිදි මගේ බුදුරජාණන් වහන්සේ කොහොමද උන්වහන්සේගේ දිනචරියාව ගත කරපු ආකාරය බුදුරජාණන් වහන්සේගේ දිනචරියාව පින්වත්නි කොටස් පහකට බෙදෙනවා. ඒ කොටස් පහ තමයි පෙරබත් කිස, පසුබත් කිස, තෙරයන් කිස, මැදියම් කිස, පැසලියම් කිස කියලා කියන්නේ. පෙරබත් කිස කියලා කියන්නේ මගේ බුදුරජාණන් වහන්සේ උදෑසන 6 සිට දහවල් 12 දක්වා කාලය තුල කොහොමද බුදුරජාණන් වහන්සේ ඒ දිනචරියාවට අනුව වැඩ කරේ කියන එක. මගේ බුදුරජාණන් වහන්සේ පළමුව මෝදෝවණේ ආදී කටයුතු සිදු කරලා නිරෝධ සමාපත්තියට සමවදිනවා. නිරෝධ සමාපත්තියට සමවැදිලා දෙවෙනි පැයේ කුමක්ද කරන්නේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා බලනවා මේ වෙලාවේ මම කාටද පිහිට වෙන්න ඕනේ? ඒ බුදුරජාණන් වහන්සේගේ කරුණාවට ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් යම්කිසි පුද්ගලයෙක් දැක්කනම් බුදුරජාණන් වහන්සේ ඉරිදීන් හෝ පාගමනින් වැඩම කරලා ධර්මයේ දේශනා කළා. එහෙම කෙනෙක් හසු වුණේ නැත්තම් බුදුරජාණන් වහන්සේ ඒ පැයත් ගත කරේ නිරෝධ සමාපත්තියෙන් යුක්තව. පසුව බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයගේ සපත උදෙසා පින්දපාතේ වැඩම කරන් තියදුනා. ගම්දනෝ සරිසරා පින්දපාතේ වැඩම කරන් තියදුනා. මේ පෙරබත් කිස කියන මේ කාලය අවසන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පින්ඩපාතේ වැඩ පිළිවීම සමග නායක ස්වාමින් වහන්සේ පසුබත් කිසේ ආරම්භ වන්නේ දහවල් 12 සිට සවස 6 තෙක් කාලය. මේ කාලය තුළ මගේ බුදුරජාණන් වහන්සේ කාලය යොමු කරන්ට යෙදුනේ මේ සදහැවත් උපාසක උපාසිකාවන් උදෙසා ධර්ම අවබෝධය ලබා දීමට. චර්මඥානිය දිනු කිරීමට. නොඑක් නොයේ පුද්ගල චරිත අපි දන්නවා චරිත වශයෙන් 6 දෙනෙක් අපි බෙදනවා. මේ පුද්ගල චරිත හඳුනගෙන ඒ චරිතයන් වලට ගැළපෙන සුදුසු කර්මස්ථාන බුදුරජාණන් වහන්සේ ලබා දෙනවා. සවස් කාලයේදී ධම්සභා මණ්ඩපයේදී බුදුරජාණන් වහන්සේ වික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිවණ පිට ශේකරාශී කරගෙන දැහැමි කතාවන් පවත්වනවා ධර්ම සාකච්ඡාවන් පවත්වනවා. ඒ කාලයෙන් අනතුරුව පෙරයන්කෙස පටන් ගන්නවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කාලේ වෙන් කරන්නේ සවස 6 සිට රාත්‍රී 10 තෙක් කාලය. මේ කාලය තුළ බුදුරජාණන් වහන්සේ නැවතත් ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසට ධර්මයේ දේශනා කරනවා යම් කිසි දහම් ගැටලුවක් තිබුණොත් එහෙම බුදුරජාණන් වහන්සේගෙන් අසා විසඳ ගන්න පුළුවන්කම තිබෙනවා. පින්වත්නි මේ වෙලාවේ නනතුරුව මෙදියම් කිස පටන් ගන්නවා මේ මෙදියම් කාලේ බුදුරජාණන් වහන්සේ වෙන් කරලා තියෙන මිනිසුන්ට නෙමෙයි. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ මේ තුන් ලෝකයටම ගුරුවරයා වූ බුදුරජාණන් වහන්සේ මේ කාලයේ වෙන් කළේ දිව්‍ය බ්‍රහ්මාදීන් වෙනුවෙන්. දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් ධර්මයේ දේශනා කරන්න තමයි මේ රාත්‍රී 10 10 සිට පාන්දර දෙකට කාලය වෙන් කරන්ට හේතු. මේ කාලය තුළ මිනිසුන්ට ධර්මයේ දේශනා කළේ නෑ බුදුරජාණන් වහන්සේ. පැසුළු යම්කිස කියලා සඳහන් කරන්නට යෙදුනේ මේ අලුයම් කාලේ දෙකේ සිට හයතෙක් කාලය තුල මේ කාලය තුල බුදුරජාණන් වහන්සේ මේ පැසළු යම්කිසි කොටස් තුනකට බෙදෙනවා. පළවෙනි කොටස බුදුරජාණන් වහන්සේ සක්මනෙහි යෙදෙනවා. දෙවෙනි කොටස නිරෝධ සමාපත්තියට සමවදිනවා. ඉන්පසු බුදුරජාණන් වහන්සේ පැය දෙකක් සතපෙන්න කාලය වෙන් කරනවා. මෙහෙමයි බුදුරජාණන් වහන්සේ කොටස් පහකට අනුව දිනචරියාව ගත කරන් තියදුනේ. බුදුරජාණන් වහන්සේගේ දිනචරියාව මේ. එතකොට පින්වත්නි පැය 24කින් මගේ බුදුරජාණන් වහන්සේ 22ක්ම ගත කරේ පරාර්ථය වෙනුවෙන්. ඒ අපි වෙනි අසරණ සත්‍යයන් මේ සංසාර සාගරේ නිතර කරවන්නට. මගේ බුදුරජාණන් වහන්සේ පැය දෙකයි සතපී වෙදැරි. අඩුම කාලයක් තමයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගැන සිතන්න පුරුදු බලන්න අපේ ජීවිතය තුළ අපි නවසරකට යනකොට දිනචරියාවක් අපිට වැදගත් වෙනවා. මම කොහොමද අද දවස ගත කරන්නේ? නාග ස්වාමින් වහන්සේ මම කොහොමද අපි හෙට දවසට ඒ කාලේ වෙන් කරගන්නේ? අද අපි රාත්‍රියේ නිින්දට යන්න ප්‍රථමයෙන් මේ පිළිබඳ සිතන්න ඕනේ. අපි කාලසටහනක් ඇති කරගන්න ඕනේ. හදාගන්න ඕනේ. හෙට උදෑසන කාලේ මට කරන්න තියෙන්නේ මේක. හෙට දහවල් කාලේ මේ දේ කරන්න තියෙන්නේ. ඒක කරද්දර වෙලාවල් අනුවම යොදාගන්නේ මෙන්න මේ වෙලාවේ දැන් හෙට උදේ වරුවේ මම මේක කරනවා කියලා අපි කවුරුත් සැලසුම් කරන වෙලාවක් තියෙනවා නේද? ඒකට වෙලාව දාගන්නේ. එහෙමයි. එතකොට අපි මේ වැඩේට තමයි මූලිකත්වය දෙන්නේ කාලයට නෙවෙයි. නේද? එතකොට මේ අනුව ගත්තොත් අපි කාලයක් එක්ක අදිස්ථාන කිරීම වටිනවා නේද? ඒකයි ස්වාමීන් වහන්සේ. එහෙම අපි කාලය වෙන් කරගෙන අපි කාලසටහනක් ඇති කරගන්නවා දිනචරියාව අපේ ජීවිතය තුළින් අපි ඇති කරගන්නවා. ඒකෙන් අපිට අර අපත යන විශාල කාලයක් ඒක රාශි කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි අපේ ජීවිතය ගත්තොත් එහෙම අපි මැරෙනකොට සම්පූර්ණයෙන්ම මකලා දාන්න තියෙන ඉවර කරන්න තියෙන දේවල් එකතු කරලා ඒ දේවල් එක්ක හැපි හැපි තමයි මේ ඉන්නේ. නේද? එතකොට අපිට අරමුණක් තියෙන්න ඕන අඩුම ගානේ අපි මොනවද දැන් ජීවිතේ කරේ? හම්බ කරගත්තේ මොනවද? හම්බ කරගත්තේ ගෙවල් නම් ඒවා ඔක්කොම දාලා යන්න වෙනවා. හම්බ කරගත්තේ දරුවෝ නම් යාන වාහන නම් ඒවා ඔක්කොම මට නැති වෙන්න තියෙන දේවල්. එතකොට මේ ජීවිතේ අපි සැප විඳිනවා නම් යම් විදිහකින් ඒ පෙර කරපු යහපත් දේවල් හින්දා. එතකොට මේ ජීවිතේ මම මොන හරි දෙයක් කරගත්තා නම් තමයි සහ මානසිකත්වය වර්ධනය කරගත්තා නම් තමයි මට ඊළඟ ජීවිතයක් යහපත් වෙන්නේ. ඉතින් ඒ හින්දා අපි අපේ ජීවිතේ අපි ඊළඟ භවය සකස් කිරීම පිළිබඳ සැලසුම් කරන්නේ නැහැ. ඒක මතක් වෙන්නේ නැහැ. ඉතින් මේ පිළිබඳව අදහස් එන වෙලාවල් අපිට ඕන තරම් තියෙනවා. ඒ තියෙන වෙලාවල් වල අපි එහෙම වෙලාවක මේ වගේ සැලසුමක් හදාගෙන ජීවිතය දිහා අනිත් පැත්ත හැරිලා බලලා ලබන වසර මම සැලසුම් සහගතව මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සාර්ථක කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ගත්තා කියන්නකෝ. දැන් මේ කියන හින්දා ආ හිතුණා ඔව් මේක කරන්න ඕනේ කියලා. නමුත් ඕක තියෙන දවස් කීයද? ඒකයි මේ දෛනික ප්‍රත්‍යවේක්ෂාවක වටිනාකම තියෙන්නේ. ඒ කියන්නේ අපි ප්‍රත්‍යවේක්ෂා කියලා අපේ අතීත ප්‍රත්‍යවේක්ෂාවේදී අපි අනිත් පැත්ත හැරිලා බලන්න ඕන අද දවසේ මම මගේ අනාගත ප්‍රයෝජනය සඳහා මගේ සසර ජීවිතය සඳහා මොන හරි කරාද? ඇත්තටම දැන් ඔය අපි අර දෛනිකව මතක් කරලා ලියන්න තියෙන ඒවා නිදාගත් කාලේ වගේම භාවනා කරපු කාලේ ලියන්න තියෙනවා. ඒකෝරේ භාවනා කරපු කාලේ අපි ලියපුවාම තමයි තේරුනේ හුඟක් අයට මාස 3ක් යනකම් මම භාවනා කරලම නැහැ. දන්නේ මම හිතාගෙන ඉන්නේ චුට්ට චුට්ට හරි කරා කියලා. නැත්තම් මගේ නිින්ද පැය 8ක් සමහර දවස්වලට. එහෙමනම් එහෙම තේරිච්ච අය මාත් එක්ක කියලාද මම දන්නේම නැහැ පැය 8ක් නිදිනවා කියන්නේ මොකද්ද? ජීවිතෙන් තුනෙන් එකක් බුදි. ඒකයි මේ ප්‍රත්‍යවේක්ෂා කර කර බැලීම කියන එක මම නිබඳව අපේ ප්‍රත්‍යවේක්ෂා සමාජිකය ප්‍රත්‍යවේක්ෂා සමාජිකය කියවහම මේ ඉල්ලුම් පත්‍ර වලින් සමාජිකත්වය ගැනීම කියන එක එක ක්‍රමයක්. නමුත් ඒක ලිඛිත ක්‍රමයක් විතරයි. ප්‍රත්‍යක්ෂ සමාජික කියන අපි එක දර්ශනයකට බැඳෙන අය. එක ප්‍රතිපත්තියකට බැඳෙන අය. අපි එක ප්‍රතිපත්තියක් අනුව ඉමු කියලා නාස්තියාවම කරගෙන අපි ජීවිත සකස් කරගෙන ඒක තේරුම මේ හම්බ කරන ඒවා වින්දනය කරන්න එපා කියන එක නෙවෙයි. කීයත්තන්ට ඒක ඕන තරම් තමන් හම්බ කරගෙන තමන්ට ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඒක තුල ඉඳගෙන අනාගත යහපත සහ තවත් කෙනෙකුට පිහිට වීම ආදිය ඒත් එක තමගේ සංසාර ජීවිතය සූපපත් කරගන්න නොයෙකුත් දේවල් අපි ප්‍රත්‍යක්ෂ සටහනකුත් මේ වෙනකොට සකස් කරගෙන කරගෙන යන්න කියලා කියලා තියෙනවා. සමහර අය ඒක කරගෙන යන විතරක් නෙවෙයි සමහර අය බෞද්ධ නාලිකාවට ඒ පොත් හදලා පොත් හිටන් ගෙනත් දීලා තියෙනවා. එන අයට බෙදලා දෙන්න ප්‍රත්‍යක්ෂ සටහන් කියලා විශාල ප්‍රමාණයෙන් ගෙනත් දීලා තියෙනවා සමහර වෙලාවට ඒ පින්නන්ත අය කොච්චරවත් ඒක මේ අනුමත කරලා තියෙන කියනවා කියන එක තමන්ගේ ජීවිතේට එකතු කරගෙන තියෙනවා කියන එක ඒක තේරුම. අපි හැරි හැරි හැරි හැරි නිබඳව බැලිය යුතුයි අපි දිහා. මං සාර්ථකද කියලා. මේ පිළිබඳව බුද්ධ දේශනාවට අනුව අනුකූලව මේ පිළිබඳව අපි කොහොමද මේක මූලාශ්‍රයක් විදිහට දකින්නේ මේක බුද්ධ දේශනාව තුළින් අපිට එවැනි අවවාද ලැබිලා තියෙන්නේ කොතනින්ද කියලා අපි හැමදාම ප්‍රත්‍යක්ෂව කතා කරන්නේ අපිනේ අපි පොඩි ස්වාමීන් වහන්සේගෙන් අහලා බලමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. සදහවත් කාරුණික පින්වත්නි අපගේ නායක ස්වාමින් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ මුල පඤ්ණාසිකේ සබ්බාසව සූත්‍ර දේශනාව තුළදී මගේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණා මේ භික්ෂුවක් මේ ශාසනය තුළ ජීවත් වන වැඩ සිටින භික්ෂුවක් මේ පත්වේක්ෂාව තුළින් කොහොමද මේ ආශ්‍රවයන් දුරු කරන්නේ කියලා. එතකොට භික්ෂුවකට තිබෙන ප්‍රතිවේක්ෂාව තමයි චීවර පින්ඩපාත සේනාසන කියලා සේනාසන ගිලානක්පත්ති කියලා කියන්නේ. ඒ කියන්නේ පාවිච්චි කරන දේවල්. පාවිච්චි කරන දේවල්. එතකොට දැන් චීවර කියලා ගත්තට පස්සේ භික්ෂුන් වහන්සේලා විසින් අවින පොරවන ඒ චීවරය. එතකොට කුමක් සඳහාද මේ චීවරය අපි පොරවන්නේ? එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණ ඒ භික්ෂුව විසින් නිරන්තරයෙන්ම සිහි කරන්න ඕන. නිරන්තරයෙන්ම ප්‍රත්‍යක්ෂා කරන්න ඕන. මම මේ සිවුර පොරවන්නේ මැසි මදුරුවන්ගෙන් ඒ වගේම විසගෝර සත්වයන්ගෙන් අවැසි ආදී මේ නොඑක් නොඑක් උපද්‍රවයන්ගෙන් බේරෙන්න තමයි මේ චීවරයක් පරිභෝජනය කරන්නේ. ඒකෙන් පාවිච්චි කරන දේ දැනගෙන හැම වෙලෙම පාවිච්චි කරන කාරණාව දැනගෙන මම මොකටද මේක පාවිච්චි කරන්නේ කියලා. එතකොට දැන් ගිහියන් වශයෙන් පින්වත් ඔබ සෑම සියලු දෙනාටම ඒ ප්‍රත්‍යක්ෂව කරන්න පුළුවන්. මම මේ වස්ත්‍ර පරිහරණය කරන්නේ කුමක් සඳහාද? ස්වාමින් වහන්සේ අංගුත්තර නිකායේ තියෙනවා ගණ්ඩෝපම කියලා සූත්‍ර දේශනාවක් මේ දේශනාව තුළ සඳහන් වෙන්නේ මේ අපගේ ශරීරය තුළ තියෙන තුවාලයක්. එතකොට මේ තුවාලය අපි මේ තුවාලයට කැමති නැහැ. එතකොට මේ තුවාලය අපි කුමක්ද කරන්නේ? දැන් මේ තුවාලය වහ ගන්න ඕනේ. දැන් මේකට බෙහෙත් දානවා. බෙහෙත් දාලා මේ තුවාලේ වහන්න අපි පාවිච්චි කරන අපි හිතමු යම්කිසි ප්‍රථමාධාර ද්‍රව්‍යයක් පාවිච්චි කරනවා කියලා. සමහර වෙලාවට රත්තරන්ද රිදීද මැණික් වලින් හදපු දෙයක් අපි පාවිච්චි කරන්නේ අපිට අවශ්‍යතාවය තියෙන මේ තුවාලේ වසා ගන්න විතරයි. ඒ නිසා අපි වටිනාකමක් නැති බොහෝ වෙලාවට ශ්‍රෙඩි කඩක් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි මේ දෙතිස් කුණුපයන්ගෙන් යුක්ත මේ ශරීර කූඩුව. මේකත් කොමක්ද වෙන්නේ? නිරන්තරයෙන්ම 12 9කින් අසුචි පිට වෙනවා. මේ ශරීරයත් අපි වසා ගන්න ඕනේ අර තුවාලයක් මෙන් මෙනෙහි කරලා. හුදෙක් විසිතුරු බවක නිසාවත් අනිත් අයගේ රාගය උත්පාදනය කිරීමටවත් නෙමෙයි අපි වස්ත්‍රයක් පරිහරණය කරන්නේ. අතීත ප්‍රතිවේක්ෂාවෙන් අපි මෙනෙහි කරනවා නම් මම අද දින මේ වස්ත්‍රය පරිහරණය කරන්නට යෙදුනේ මෙන්න මේ දේවල් නිසා. මගේ ශරීරයේ මේ නොඑක් නොඑක් කුණප කොටස් වසා ගැනීමටත් නැසිමදුරුවන්ගේ නව්වෙන් වැස්සෙන් මේ සිදුවන පීඩාවන් වළකා ගැනීමටත් තමයි මම මේ වස්ත්‍ර පරිහරණය කරන්නේ. ඊළඟට ආහාර පාන ආදී. ස්වාමින් වහන්සේලා පින්ඩපාතේ වළඳන්නේ ක්‍රීඩා පිණිස නෙමෙයි විනෝදේ පිණිස නෙමෙයි හුදෙක් මේ ශරීරයේ ඒ හටගත්ත අපි කියන්නේ තේරෙන භාෂාවෙන් බඩගින්න කියන දේ මේ දේ නැති කිරීමට තමයි උන්වහන්සේලා මේ පින්ඩපාතේ වළඳන්නේ. මේ පින්ඩපාතේට තියාශාවක් නිසා නෙමෙයි. එතකොට අපිත් එහෙමයි. මේ ආහාර පාන අපි අනුභව කළ යුත්තේ විනෝදයේ පිණිස නෙමෙයි. මේ ශරීරයේ නොඑක් නොඑක් ශක්තියන් වර්ධනය කිරීම පිණිස නෙමෙයි. මේ පින්ඩපාතේ අපි මේ ආහාරය අපි වළඳන්නේ අනුභව කරන්නේ අපගේ ජීවිතයේ පැවැත්ම පිණිසයි. ඒ නිසා මම ආහාරයට ගිජු වෙන්නේ නැහැ කියන අදිෂ්ඨානයට ඇති කරගන්න ඕනේ. ඒක භාවිතා කරන හැම වෙලාවෙම අපි ඒක කරනවා. යම් විදිහක ඒක දවසක් අවසානයේ ඒ අතීතයේ භාවිතා කරපු දේවල් පිළිබඳව යම් විදිහකින් ප්‍රත්‍යක්ෂ කරන්න බැරි වුණා නම් හරි කරලා තිබුණත් බුදුරජාන් වහන්සේ පනවලා තියෙනව නේද අතීතය ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ ඒ අතීතේ භාවිත කරපු දේවල් පිළිබඳව නැවත විමසලා බලන්න. මම මගේ අතින් ඒක ඇත්තටම අපි කතා කරොත් ඇයි මේක කියලා මේ මේ මෙතනටම ගොඩක් අදාළ නැති වුණත් කාටවත් ගැටලුවක් ඇයි ස්වාමීන් වහන්සේලා මෙහෙම කරන්නේ කියලා නේද පොඩි හඳුනන්නේ. දැන් අපි ආශ්‍රව කියන්නේ අපිට මතක් වෙනකොට අරමුණු වෙනකොට අපේ ඇතුළත රත් වීම ඇති වෙන දේවල්. ඉපදිනකොට මම කෙටි විග්‍රහ කරන ඉක්මනින් මොකද මේ ඉපදෙනකොට එහෙම ප්‍රශ්නයක් අපිට තිබ්බේ නැහැ. දැන් අපිට මේ පාවිච්චි කරපු දේවල් හින්දා සමහරට අම්මව, තාත්තව, සහෝදරයින්ව, ඥාතීන්ව අපි ඒක භාවිතා කරපු දේවල් කියලා කියන්නේ අපේ හැකලනාසී දිය ශරීරයේ පිනවන්න භාවිතා කරපු දේවල් හරියට ණයක් ගත්තා වගේ වෙනවා. නේද? ඊට පස්සේ ඒවා අපිට පීඩා කරනවා. අපේ හිතම අපිට කියන ආයෙ පෙන්වන්න. ආයෙ පෙන්වන්න. කලින් නොතිබ්බ ප්‍රශ්නයක්. දැන් අපිත් අපි කිසිම ආලෝකමක් නැති කෙනෙක් කියලා හිතන්න යම් කිසි කෙනෙක් දැකලා මට සතුටක් ඉපදුනා. ඉතින් සතුටක් විනාසයට මම කතා බහ කරා. දිගටම මම ඒ රූපය දැක ඒ ඒ කෙනාව ආශ්‍රය කරා. දැන් මොකද වෙන්නේ? ආශ්‍රය කරලා සතුටු වෙච්ච එකට හරියට නිකන් පරිගන්න වගේ. සාපයක් වගේ ඒ සතුට ලබාගත් එකට හරියන්න මොනවද වෙන්නේ? අර අරයව නැතුව බැරි වෙනවා දැන්. හැමදාම දැන් දකින්න නැති හැම වාරයකම දෙන්න පටන් ගන්නවා. දැවෙන්න පටන් ගන්නවා. පිච්චෙන්න පටන් ගන්නවා. ඉතින් මේවා කවදා හරි සසර ජීවිතේ හැමදාම ඔහොමයි. ඒවා නැති කරගන්න පිළිපන් උත්මයක් තමයි භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ. ඒවා අයින් කරගන්න. මොකද තේරුම් නැහැ ආය ආය එකතු කරගෙන අලුත් දේවල් වලට රත් වෙනවා. ඉතින් ඒකයි අන්තිමට ඔක්කොම භාවිතා කරන ඔක්කොම අයින් කරාට චීවර පිටින් පරිසේනාසන ගිලාන පස්සේ අයින් කරන්න බෑ. භාවිතා කර කරම ජීවත් වෙන්න වෙන්නේ. ඒක හින්දා යෝනිසෝ මනස්කාරයෙන් යුක්තව ඒක පාවිච්චි කරන රත් වෙන්න දෙවෙනි ආසාවක් උපදින්නේ නැති වෙන මේක හරි අපූර්ව උපක්‍රමයක් නේද සන්නස. එතකොට දැන් මම මෙහෙම අහුවොත් දැන් ගිහි දැනත්තන්ට මේක කොහොමද සම්බන්ධ කරන්නේ කියලා ටෙලිෆෝන් එක පාවිච්චි කිරීමක් තියෙනවා. වාහනේ පාවිච්චි කරලත් තියෙනවා. නිවස පාවිච්චි කිරීමක් තියෙනවා. ඔබ වහන්සේ කතා කරා වගේ ඇඳුම් පාවිච්චි කිරීමක් තියෙනවා. දැන් ඉතා අපි හිතමුකෝ කොහේ හරි තැනක පිළිගැනීමේ නිලධාරිනියක් ඉන්නවා කියලා. යාට ඉතින් ඒ දෙන්නට ගැළපෙන විදිහට එයාගේ ශරීරය සකස් කරන් යන්න ඕනේ. ඒකට අදාළ ඇඳුම් අඳින්න ඕනේ. ඒකේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. ඒ අවස්ථාව. නැත්නම් වඟුල් ගෙදරකට යනකොට සුදු ඇඳුම් අඳගෙන යන්න බෑ. නේද? ඒ අවස්ථාවට ගැළපෙන විදිහට අවශ්‍ය නිසා කරනවා. නේද? ඒ වගේ සිහියෙන් මුලාවටපත් වෙන්නේ නැතුව පිස්සු විකාර වගේ වෙන්නේ නැතුව නේද? ඒ මත්තෙම නැහින් නැතුව මේ තමන්ගේ ජීවිතයේ ගොඩාක් සාර්ථකව චාම් ජීවිතයක් අවශ්‍ය තැනට හරියටම අවශ්‍ය දේ කරන. දුරකත අද උදාහරණයක් ගත්තොත් මේ ප්‍රත්‍යවේක්ෂාව කියන එක දුරකතණයට පාවිච්චි කරොත් මිනිස්සු. මට මොකටද දුරකතණය? නේද? ඇත්ත අන්තර්ජාලයට පාවිච්චි කරොත් මකට මොකටද අන්තර්ජාලය? ඇත්තටම අන්තර්ජාලය කියන්නේ මම හිතන්නේ අර යාපනයේ විනාශ කරපු පුස්තකාලයවත් නැහැ ඔච්චර තොරතුරු ගොඩක් මේ අතට ගෙන්න ගන්න. ඒ තරම් වටින මහා සම්පතක් අන්තර්ජාලය කියන්නේ දැනුම හොයන කෙනාට. නමුත් හුඟක් කට්ටිය මේක ප්‍රත්‍යක්ෂවක් තියෙනවා නම් තමන්ගේ කාලය ගොඩාක් ඉතුරු වෙනවා. ඉතින් ඒ වගේ මේ ජීවිතයට එකතු කරගන්න ඕන මහා වටින දේවල් තමයි මම හිතන්නේ මේ ධර්මය තුළ මේ ගිහි ජීවිතයට, පැවිදි ජීවිතයට අනන්ත ප්‍රමාණ ගිහි ජීවිතයේ ජීවත් කරවන්න ලොකු දෙයක් මේ ඕන. ඉතින් අපි දිනපතා දිනපොතක් පාවිච්චි කරමින් මේ කරන්න හදන්නේ ටික ටික ටික ටික පුරුදු කරවන්න අපේ ජීවිතේ අපි ඇත්තටම ළඟ ඉන්න දරුවෝ ගැන ළඟ ඉන්න පවුල හපාගත්ත ටික මේ ජීවිතේට ඇවිල්ලා අල්ලගත්ත ටික ගැන විතරක් හිත හිත හිත හිත සැලසුම් හදාද ඉඳලා අන්තිමට මොකද වෙන්නේ නේද ඒවා හැමදාම තියෙනවා නම් කමන්නේ මේ තරහට එහෙම කියනවා නෙවෙයි නේද ඈ හැමදාම තියෙනවා නම් කමන්නේ ඉදිරියේ එන්න තියෙන ලොකු ප්‍රශ්නයක් නැති කරගන්නයි මේ කටයුතු කරන්න කියලා. ඉතින් මේ වැඩපිළිවෙලත් එක්ක අපි අදිෂ්ඨානය දිනු කරගන්න කියලා නිබඳවම මතක් කරා. අදිෂ්ඨාන ශක්තියක් ඒක සමහරුන්ට යමක් පටන් ගත්තාම කරගෙන යන්න බෑ. ලොකුවට පටන් ගන්නවා හැම දෙයක්ම. හරි මම කරන්නම්කෝ කියලා. නමුත් හුඟක් අයට ටිකක් දුර අරගෙන බෑ. ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු ආදී වශයෙන් පරක්කම ධාතු, නික්කම ධාතු කියලා මේ තියෙන්නේ මේ අදිෂ්ඨානයේ නිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක්. අපි යහපත් දේ අදිෂ්ඨාන කරගත්තම හුඟක් වෙලාවට ඒක හිතාලවා වාසය කරන්න බෑ. ඒක ශක්තියක් විදිහට වර්ධනය වෙන්න ඕන ක්‍රමානුකූලව දවස ගානේ වර්ධනය විය යුතු දෙයක්. මේ පිළිබඳව අපි කතා කරනවා නම් මොකද මේ දිනචරියාවට අපි එකතු කරපු දේවල් පිළිබඳවයි මොකද මේක කරලා බලන්න ඕන එක ප්‍රායෝගිකව කරලා බලන්න ඕන එකක් මාසයක් ඇතුළත මම බය නැතුව කියනවා මේ පිළිගත මේ අපි කතා කරපු දිනචරියාව කරගෙන ගියොත් ජීවිතේ ලොකු වෙනසක් අත්දකින්න පුළුවන් කියලා. ඉතින් ඒක හින්දා අදිෂ්ඨාන ශක්තිය පිළිබඳව අදිෂ්ඨානය පිළිබඳව අපි පොඩි සායනහන්සගෙන් අහලා බලමු මේ මොනවද ඒ පිළිබඳව වහන්සේට කියන්න තියෙන්නේ විශේෂයෙන් මේ බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීමත් එක්ක කියලා. ගෞරවනීය ලොකු සාමිනාංශ අවසරයි. මම මුලින්ම මේ අදිෂ්ඨානය සම්බන්ධව අපේ ධර්මයේ සඳහන් වෙන පුංචි කතන්දරයක් තියෙනවා. මම කතන්දරය දේශනා කරන්නම්. දන්ත කියලා ගෘහපතියෙක් හිටියා තරුණයෙක්. මේ තරුණයා ගිහිගේ පිළිබඳව කලකිරිලා ගිහලා පැවිදි වෙනවා. පැවිදි වෙලා මේ තරුණයා කුමක්ද කරන්නේ පාත්‍රයකට ගන්නේ ඔය මිනි පුච්චනකොට එය ගිනි අරගෙන ඉවරුනාට පස්සේ නිමල දාන්න වතුර භාජනයක් පාවිච්චි කරන මේ භාජනයක් තමයි පාත්‍රයක් හැටියට ගත්තේ. පාංශකෝල චීවරයක් පෙරෙව්වා. පාංශකෝල චීවරෙන් යුක්ත වුණා. ගංගාවක් අයිනක තල්ලතු තුනක් එකට එකතු කරලා පුංචි කුටියක් හදාගෙන ඒ කුටිය තමයි වැඩ හිටියේ. ඒ නිසා මේ තෙරුන් වහන්සේට කියනවා ගංගා තීරයේ තෙරුන් වහන්සේ කියලා. උන්වහන්සේ අදිස්ථාන කරනවා මම රහත් වෙනතුරු වචනයක්වත් මම කතා කරන්නේ නැහැ කියලා. නාග ස්වාමීන් වහන්සේ දැන් වසරක් මෙහෙම ගත වුණා කිසිදු වචනයක් කතා කරේ නැහැ. දවසක් පින්ඩපාතේ වැඩම කරාට පස්සේ එක්තරා කාන්තාවක් මේ ස්වාමීන් වහන්සේ ඇත්තටම ගොළු කෙනෙක්ද කියලා දැනගන්න කිරි බෙදෙනවා. ස්වාමීන් වහන්සේ අතින් වහනවා ඒත් දෙවෙනි වතාවටත් කිරිබෙදෙනවා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ කියන පින්වති ඇති. එතකොට මේ පින්වති ඇති කියලා වචනයක් කතා කළේ අවුරුදු එකකුත් ගත වුණාට පස්සේ දෙවෙනි වසරේ තමයි කතා කරන්නේ. තුන්වෙනි වසරත් මෙහෙම ගත කළා තුන්වෙනි වසරේදී මේ ගංගාතිය තෙරුන් වහන්සේ රහත් භාවයටපත් වෙනවා. රහත් වුණාට පස්සේ මේ තෙරුන් වහන්සේ ලස්සන ප්‍රකාශයක් කරනවා. මම වසර 3ක් ගත කළා. මේ වසර තුර මම එක වචනයෙන් මම කතා කරන්න තියෙනවා. එතකොට අපගේ නායක ස්වාමීන් වහන්සේ මේ දසපාරමිතාවල අටවෙනි පාරමිතාව තමයි අදිෂ්ඨාන පාරමිතාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදීදී සංඝපාල ජාතක කතාව තුළින් ඊට පස්සේ තේමිය කුමාරයේ කතාවස්තුව තුළින් කොහොමද අදිෂ්ඨාන කරන්ට යදු මම මේ දේ පටන් ගත්තා නම් ඒකාන්ත වශයෙන් මම මේ දේ කරනවාමයි අද මම පින්කමක් කරා නම් ඒ පින්කමේ අවසානයේදී මම යනවා ගමන් කරනවා මම අදිෂ්ඨාන ඇති කරගන්න මේක මම අතරමඟ නතර කරන්නේ මම මේ දේ සිදු කරනවාමයි කියන චේතනාව සිතුවිල්ලෙන් යුක්ත වෙනවා අදිෂ්ඨාන ඇති කරගන්න අපගේ ජීවිතයේ තුලදී අපි නවසරකට යනකොට අපිට අදිෂ්ඨාන කරන්න මහත් වූ කර්මකාරණා රාශියක් තියෙනවා. මම කොහොමද අවදුනේ වෙලාවේ පටන් දවස ගත කර නැති අද දවස හෙට දවස මේ මාසයේ මේ වසර කොහොමද ගත කරන්න අදිෂ්ඨානයෙන් යුක්තව මත්පැන් මද්ද්‍රව්‍ය පානය කරන කෙනෙක් නම් මම අද දවස තුළදී කොහොම හරි මේක නතර කරනවා. පුංචි දරුව පාඩම් කරන කෙනෙක් නම් එක පොතක් අරගෙන මම මේ පොත ඉවර වෙනකම්ම බලනවා. මේ පොත ඉවර වෙනකම්ම පාඩම් කරනවා. අද කොහොමද වෙලා තියෙන්නේ? ඒකෙන් චුට්ටක් බලනවා අනේ මේ දේ මට කරන්න බැ. අදිෂ්ඨානෙ හිණයි වෙන දෙයක් බලනවා. ඒ වගේම තමයි රස්සාවකට ගියත් එතනත් අදිෂ්ඨානෙ කියන දෙයක් නැහැ. ජීවිතය තුළදී අපි අදිෂ්ඨානය කියන දේ ඇති කරගන්න කොහොමද මම මම අදිෂ්ඨාන කරනව සතර පොයටම සිල් සමාදන් වෙනවා අද පංචිල් ප්‍රතිපදාව වුණත් ඒක ගන්නව විතරයි රකින්නේ නෑ නායක ස්වාමීන් වහන්සේ මේ අපි දැන් අදිෂ්ඨාන කරන්න ඕනේ මම අද දවසේ මේ පංචිල් ප්‍රතිපදාව රකින්නවා හෙට දවසේ මේ මාස තුලක් මේ වසර තුලක් මම සතර පොයටම සිල් සමාදන් වෙන්න අදිෂ්ඨාන කරනවා. මගේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන පාරමිතාව කවදාක්වත් කඩ කළේ නැහැ. උන්වහන්සේ අනුගමනය කරන ශ්‍රාවකයෝ වශයෙන් අපි මමත් මේ අදිෂ්ඨානෙ කවදාකවත් නැති කරගන්නේ නැහැ. ඒ අදිෂ්ඨානෙන් යුක්තවම කටයුතු කරනවා කියන සිතවිල්ලෙන් අපි කටයුතු සිද්ධ කරනවා. එතකොට අපගේ ජීවිතේ මේ ආත්ම භාවය සාර්ථක කරගන්න පුළුවන්. පරලෝක ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒ අදිෂ්ඨානය නිවන පිණිසත් හේතු වෙනවා. හරි අපූර්ව කතාවක් මතක් වුණා මට වහන්සේ කතා කර කරද්දි මේ සිද්ධ වෙච්ච දෙයක් අපේ ළමා වැඩසටහනකට එන අපි ළමා වැඩසටහනේ ළමයින්ට මෙන්න මෙහෙම පුහුණුවක් කරන්න කියලා තියෙනවා. ඒ කට්ටියට මේ කොච්චර වෙලා අදිෂ්ඨානයෙන් වැඩ කරගන්න පුළුවන්ද කියලා මනින්ද කියනවා තමන්ගේ තමන්ගේ හැකියාව කොච්චරද කියලා. මේකට පොඩි උපක්‍රමයක් යදුවා. ගොඩාක්ම කැමතිත් නැති ගොඩාක්ම අකමැතිත් නැති ලිපියක් පොතක් හොයාගෙන පුටුවේ ඉඳ ගන්න ඕන කෙලින් කෙලින් ඉඳගෙන මේසේ තියෙනවා මේසේ හරි තියාගෙන දැන් අපේ තීන මිද්දේ ආරම්භ වෙනකොට වෙන්නේ මේ ඉරියව්ව එහෙම යනවනේ පහසට නිකන් ඉන්න ගමන් කකුල් දෙක දික් කරනවා ඊට පස්සේ පාත් වෙනවා එහෙමනේ වෙන්නේ ඉතින් අන්න ඒක ඒක නවත්ත ගන්න පුළුවන් උපරිම කාලය. සහ තීන මිද්දේ ආරම්භ වෙනවද කියලා හොයාගන්නයි ඕන. ඉතින් ළමයි මේක කොච්චර උනන්දුවෙන් මේ කරාද කියනවනම් චුටි වැඩමුළුවක් වගේ එකක් ඒක පොඩි වැඩසටහනක්. මම කිව්වා මේක කරන්න gederදී කියලා අපි කියලා දීලා හැබැයි තව එකක් තියෙනවා අනිත් එක තමයි තීන මිද්දේ පටන් ගන්නකොට දැන් මේ කෙලින් ඉඳගෙන වැඩ කරන කෙනාගේ මෙතනින් උඩ බර වෙනවා කියලා මම ළමයින්ට කිව්වා. එතකොට එයා අනිවාර්යයෙන්ම ටිකක් කරලා යනකොට මොකද කරන්නේ මෙතෙන්ට මම ඒකට කිය මුක්කුවක් තියන්න වෙනවා. මෙතෙන්ට හෝ කොතෙන්ද හරි ඔලුවට තියනවා මේ ඔලුවට පොඩි මේ තියනවා මේ කරුව. ඉතින් මේ දෙක කරන්නේ නැතුව හෝ නැගිටින්නේ නැතුව. ඒ කියන්නේ පාඩම් මෙහෙම එක දිගට වැඩ කරගෙන යන්න ඕන පාඩම් ඒ කරගෙන යන්න ඕන කරගෙන යනකොට එක්කෝ ඔලුවට කොපු තිබ්බනම් හරි එක්කෝ ඉරියව්ව වෙනස් කරන්න උනා නම් හරි දරා ගන්න බැරුව නැගිටලා ගියා නම් හරි අන්න ඒ වෙලාවේ පටන් ගන්නකොට කාලය මනින්ද පටන් ගත්ත වෙලාව බලලා ඉවර වෙලා ඒ කාලය මැනින්ද දවස් 3කට විතර සැරයක් මැනලා බලන්න මේක වර්ධනය කරන්න පුළුවන්ද කියලා. හරිද? එක අපේ දියණියක් මේක මැනලා ඊළඟ සැරේ වැඩසටහනට එනකොට ප්‍රස්තාරයක් අඳගෙන ආවා. ඒකට එයා දාගෙනව කන්ස්ටන්ට්‍රේෂන් chart කියලා. මෙයා කොච්චරක් කන්සන්ට්‍රේට් කරන්න පුළුවන්ද කියලා එක එක වැඩකට කොච්චර අවධානය යොමු කරගෙන ඉන්න පුළුවන්ද කියලා chart එකක් ඇඳගෙන ඇවිල්ලා අටෙන් පටන් ගන්න තිබ්බේ. හරි අන්තිමට මේ මාසය 16 දක්වා වර්ධනය කරගෙන තිබ්බා. ඒක දැන් එයාගේ මම ඇහුවා එයා කියනවා බය නැතුව මට දැන් ස්වාමීන් වහන්සේ මේ ඉඳගෙන එක දිගට එක අරමුණකින් වැඩක් කරන්න පුළුවන් කිසි දෙයකට හිත යවන්න නැතුව විනාඩි 16ක්. ලොකු ජයග්‍රහණයක්. හරිද? ඒ අපි නොහිතන පැතිකඩ අදිෂ්ඨාන ශක්තියයි වර්ධනය වෙලා තියෙන්නේ. ඉතින් එහෙම පුහුණු කිරීම කරන්න ඕනේ අත්‍තරම නේද අපේ අපි ඇත්තට මේ බෞද්ධ ධර්මය තුළ තියෙන බෞද්ධ ධර්මය තුළ තියෙන දේවල් විශේෂයෙන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ චිත්ත સંතාණය තුළ ඇති වෙන මේ අපිව ආපස්සට අදින දේවල් ඒ වලට විරුද්ධව සිතුවිලි සකස් කරන්න ඕනේ. සිත සකස් කරන්නේ නැතුව ඉදිරියට යamak නැහැ. අපි ගෙදර හදාවුවා, මිදුල හදාවුවා, මූණ හදාවුවා, කොණ්ඩේ හදාවුවා, කෑම හැදුවා, ළමයි හැදුවා, ඔක්කොම හැදුවා. හැබැයි හිත හැදුවේ නැහැ. ඉතින් ඒ වගේ ඊටාම වටින කාරණාවක් තමයි ওই වගේ හිත සකස් කරන කෙනෙකුට දරා ගැනීම, ඉවසීම කියන එක ඉවසීම දරා ගැනීම Tamanට එන පීඩාව අරමුණට යද්දී ඔසවගෙන යන බර දරාගෙන ඉස්සරහට යන්න ඕනේ. එතකොට ඒක ආයාසයෙන් යමක් දරාගත්තොත් નિરાයාසයෙන් කරන්න පුළුවන් තත්යකටපත් වෙනවා. ඒ තත්යටපත් වෙන තුරු මානසික ශක්තිය වර්ධනය කරන්න ඕනේ. එහෙම කරන කෙනෙකුට ඇරෙන්න ඉස්සර ඉස්සරහට යන්න බෑ. නේද? දරා ගන්න බැරි නම් කඩාගෙන වැටෙනවා. මේකෙන්ද මේ ඉවසීම කියන එකත් ඒ වගේම වටින දෙයක් නේද? අපි මේ අපේ කාලසටහන තුළ බලන්න ඉවසීම කියන එක උතන තියෙනවා. ඍජුවම කතා කරේ නැති වුණාට ඉවසීම පිළිබඳව අපි කොහොමද අපේ මේ සයන්නාංශ වටිනා කාරණා බොහොමයක් ඔබ වහන්සේගෙන් ලැබෙනවා දැන් මේ වෙනකොට ඒකින්ද ඉවසීම පිළිබඳ ශාන්තිය පිළිබඳව අපි කොහොමද දැනුවත් කරගන්නේ අපේ අයට ප්‍රත්‍යක්ෂ සමාජික විදිහට කටයුතු කරන අයට අවසරය අපේ ගෞරවනීය පුතාණන්ස ඉවසීම සම්බන්ධව මේ ඉවසීමේ ගුණය සම්බන්ධව බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ විශේෂයෙන්ම සබ්බාසව සූත්‍ර දේශනාව තුළදී ජාතක පාළි ශාන්තිවාදී ජාතකයේ තුලින් ඒ වගේම මජ්ක්‍ධිම නිකායේ මහසීනාද සූත්‍රය තුලින් අපිට නොඑක් නොඑක් කාරණා බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ චරිතය ඇසුරෙන් අපගේ ජීවිත තුළට ගන්න පුළුවන්. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සබ්බාසව සූත්‍ර දේශනාව තුළදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ භික්ෂුව විසින් ඉවසිය යුතු කාරණා කිහිපයක්. එතකොට භික්ෂුව නැසිමදුරු වදුරු වලින් ඒ වගේම අහුවෙන් නැස්සේ නොඑක් නොඑක් බාධක වලින් සමහර වෙලාවට මිනිස්සුන්ගේ බැනුම් වලින් තාඩන පීඩන වලින් බොහෝ දේවල් වලින් මේ භික්ෂුව ඉවසන්න ඕනේ. ඒ ඉවසීම තුලින් යම්කිසි හේතුවක් නිසා ඉවසන්න බැරුණොත් එහෙම කුමක්ද වෙන්නේ? ඒ ආශ්‍රවයන් වැඩි වෙනවා. ඒ කෙලෙස් ධර්මයන් වැඩි වෙනවා. හරියට ගින්දරක් තියෙනවා නම් ඒ ගින්දරට අපි පුළුවන් එකතු කරත් එහෙම ගින්දර තවත් වැඩි වෙනවා. එහෙමනම් ඒ ගින්දර නිවා දාන්න අපි කුමක්ද කළ යුත්තේ? ඒකට ජලය දාන්න ඕනේ. ජලය වක් කරන්න ඕනේ. ඒක නිමල දාන්න පුළුවන් දෙයක් අපි එකතු කරන්න ඕනේ. ඉවසීමත් ඒ වගේ තමයි. මට කෙනෙක් බැන්න නම් මහත්යාට බරින්න ගියොත් එහෙම ඒ ගින්න කවදාක්වත් නෙවෙන්නේ නෑ. අපි ඉවසන්ද අනේ මේ දේවල් කමක් නෑ. මට ඒ දේවල් වැදගත් වෙන්නේ නෑ. කියලා අපිට හිතන්න පුළුවන් නම් ඒ සියලු ආශ්‍රයයන් දුරු කරන්න පුළුවන් කෙලෙස් ධර්මයන් දුරු කරන්න පුළුවන් සැනසීමෙන් එසේ දුරු කරපු විශ්ව සැනසීමෙන් යුක්තව කටයුතු කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. එතකොට පින්වත්නි අපි සමහර වෙලාවට භාවනා කරනකොට එහෙම නැත්නම් අපි දෛනික ජීවිතය ගත කරනකොට නොඑක් නොඑක් ප්‍රශ්න තුලදී අපිට ඉවසන්න සිද්ධ වෙනවා. ඒ වෙලාවේදී ඉවසීම අපිට බැරි කමක්. ඒ කියන්නේ ඉවසන්න බැරි අවස්ථාවක් තියෙනවා අපිට. ශාන්තිවාදී ජාතකයේ තුලදී මගේ බෝසත්ත්වයන්න් වහන්සේගේ මේ කන්නාසාගේ සියල්ල කපලා දානවා. අත්පා සියල්ල කපලා දානවා. ඒ බෝසත්යන් වහන්සේ ඉවසනවා. අපේ අත්පා කපලා දෙන්නේ නැහැ. සමහර වෙලාවට අපිට බැන්න විතරයි. එනමුත් අපි අවස්ථාවේදී තිවසන් දුන්නේ. ඒ කුමක් නිසාද? මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්නි. මගේ බුදුරජාණන් වහන්සේමයි මට දේශනා කොට වදාළ ඉවසන්න කියලා. තවත් ඉවසීම සම්බන්ධව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ධර්මයක් තමයි ගරුණීය ලොකු ශාමින් වහන්සේ මහා සීනාද සූත්‍ර දේශනාව. ශරියුත් මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සාරිපුත්‍ර මේ ලෝකේ මන්තරම් දුක් විඳපු කෙනෙක් ඉවසපු කෙනෙක් නෑ කියලා. බලන්න පින්වත්නි බෝධිසත්වයන්න් වහන්සේ බුද්ධත්වයේ ලබා ගැනීමට 6 වසරක් මුලේ දුෂ්කර ක්‍රියා කළා. මේ දුෂ්කර ක්‍රියා කරන අවදීදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ සොහොනේදී මේ ශරීරයට දැන් පණ නැහැ. ගොපළු දරුවෝ ඇවිල්ලා කුමක්ද කරන්නේ? මේ ශරීරයට මල මුත්‍ර කරනවා. මේ කන් වලට කෝටු කැල තියලා ඒවට අතින් ගහනවා. එහෙත් මගේ බෝසත්යන් වහන්සේ කවදාකවත් නිවසීම නැති කරගත්තේ නැහැ. ඉවසෝය අවස්ථාවේදී. එසේ ඉවසලා මේ අවවැසි වලින් නොඑක් නොඑක් පීඩන වලින් ඉවසලා ඒ උතුම් වූ අරමුණට ළඟා වුණා. ඒ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. අපිත් එහෙමයි. අපගේ ජීවිතේ නොඑක් නොඑක් කාරණා තුලදී පිටුම අපිට කෙනෙක් බැන්න කියලා. අපි හිතමු දෙමාපිය වශයෙන් අපිට දරුවෙක් බනිනවා. දෙමාපියන් දරුවන්ට බනිනවා. නැත්තම් පාර ගමන් කරන විට කෙනෙක් බනිනවා වෙන්න පුළුවන්. ඒ අවස්ථා තුලදී අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය මෙනෙහි කළේ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයේ මෙනෙහි කළා අපි ඉවසීම ප්‍රගුණ කරන්න ඕනේ. අපගේ ජීවිතයේ බබලන ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්. එහෙමයි නායක ස්වාමීන් වහන්සේට. ඔව්. ඒක තමයි කාරණාවක්. දැන් මේ ඉවසීම කියන එක එච්චර එහාට මේ සාස්ත්‍රීය ඉවසීම තියෙද්දී අපිටම හානි කරන දෙයක් තමයි ප්‍රාණඝාතය. ඒ කියන්නේ අපි දැන් මේ ප්‍රාණඝාතය සිද්ධ කරාට අදත්තාදානය සිද්ධ කරාට දැන් මේ ලංකාව රටක් වශයෙන් ගත්තොත් අදත්තාදාන පාරාදීසයක් මේක. නේද? ඒකෝර මේවා කරාට මේ වාගේ විපාක ඊ타මත්ම විශාල වශයෙන් ලැබෙනවා. ඇත්තටම මිනිස්සු විදිහට මේ ලෝකේ ඉන්න සත්තු විදිහට කරන්න තියෙන ලොකුම පාපයන් ටිකනේ ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යචාර මුසාවාද පිසුනා වාචාදී ටිකනේ. ඉතින් ওই ටික විතරනේ තියෙන්නේ. මවුත් අම්මා අම්මා තාත්තා මැරුවත් ප්‍රාණඝාත ගොඩේනේ තියෙන්නේ. ඒවා ඒ ඒ ටික තමයි කයෙන් හතරයි, කයෙන් තුනයි, වචනෙන් හතරයි. ওই ටික තමයි මිනිස්සු යතින් වෙන වැරදි. එතකොට බලන්න මදුරුවෙක් වටේ කැරකෙනකොට මට නැගිටලා ඌව එක්ක එලවන්න, එක්ක net එක දාගන්න, එක්ක වෙන පිළිවෙලක් යොදාගන්න තරම් බෑ. ඒ චුට්ටේ යොස ගන්න බැරුව මම මේ සතමරලා දාන්නේ. අනුන්ගේ වස්තුවක් ඉදිරියේ ඒ වස්තුව ගන්නේ ඒක දරාගන්න ඉවස ගන්න බැරුව. ආසාව ඉවස ගන්න බැරුව. ඒතර වැරදි ඔක්කොම වෙන්නේ ඉවසීම නැති හින්දා. එක පැත්තකින් බලනකොට ඉවසීම නැති හින්දා. ඒතර ඉවසීම ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න මොකද වෙන්නේ? ක්‍රමානුකූලව ඒ දරා ගැනීම දරාගෙන මේක කරගෙන යනකොට අච්චර අමාරු වෙන්නේ නැහැ පසුව. ඇයි අපි දන්නවා? අමාරුවෙන් දරාගත්තාම පසුව දරන්න ලේසි. ඒ ආශ්‍රය අඩු වෙනවා. ඒකයි ඒ ඔය කියන හැම තැනකම ආශ්‍රය අඩු වීම පිළිබඳව නොයෙකුත් සාකච්ඡාවල් තියෙන්නේ. ඉතින් අපි මේ කියන කාරණා දේශනාවේ තියෙන කාරණා අපේ ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරගන්න ඕනේ ඇයි කියලා හැම වෙලෙම විමසන්න ඕනේ. විමසලා මම හිතන්නේ ගොඩාක් ප්‍රායෝගික වෙන්න ඕනේ. ලොකු ධර්ම කරුණු එක රාශි කරගෙන ලොකු ධර්ම භාණ්ඩාගාරයක් වෙන එක හරිය වටිනවා. නමුත් ප්‍රායෝගික කරුණු නැත්නම් ඒ භාණ්ඩාගාරය වැඩ නැහැ. නේද? ප්‍රායෝගික කරුණු නැත්නම් ප්‍රායෝගික තමන්ගේ ජීවිතයට එකතු කරගත්තේ නැත්නම්. ඉතින් ඒකින්ද අපි ප්‍රත්‍යක්ෂ වැඩසටහන ආරම්භ කරේ. ඒ වගේ අරමුණකින් මම හිතනවා බොහෝ සාර්ථක අවස්ථා අපිට ලැබුණා කියලා මේ වෙනකොට ප්‍රත්‍යක්ෂ වැඩසටහන තුලින් ජීවිතයට එකතු කරගන්න ප්‍රායෝගිකව එකතු කරගෙන අත්විඳින්න. ඉතින් ඒවා වඩා වර්ධනය කරගන්න තමයි අපි බදාදා දවසේ අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් අපි වඩම්ම ගන්න. ඉතින් අද දවසේ අපිට මේ සඳහා මඟ පෙන්වන්න සහ දැනුවත් කරන්න මේ ස්ථානයට වැඩම කරේ අපේ ධම්මවිලාස ගෞරවනීය ස්වාමින් වහන්සේ උන්වහන්සේ තාම අධ්‍යාපනය ලබන ස්වාමින් වහන්සේ නමක් රාජකීය පඬිතු විභාගය සමත් වෙලා මේ වෙනකොට මම දන්න හැටියට ඒ කටයුතු සම්පාදනය කරගනිමින් විනයානුකූල ධර්මානුකූල ජීවිතයක් ගත කරන බොහොම ආදර්ශ සම්පන්න පොඩි ස්වාමීන් වහන්සේ නමක් තමයි අද දවසේ අපිත් එක්ක කරාසන. ඉතින් අපි උන්වහන්සේ වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. අපිට මේ ධර්ම කරුණු බෙදා දීමට සහ සම්බන්ධ වීම හේතු කොටගෙන අපි උන්වහන්සේට බලාපොරොත්තු වෙන ආකාරයට මේ ශාසනය තුල ඉතා විශාල කටයුතු සිද්ධ කරන්නත් වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම උන්වහන්සේව මේ පැවිදි ජීවිතය ලබා දුන්න ආචාර්ය මහෝපාද්‍ය ස්වාමින් වහන්සේලාට පවා නිවන් දකින්න උන්වහන්සේගේ මේ පැවිදි ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු විශේෂයෙන්ම උන්වහන්සේ මේ ලෝකෙට ජනිත කරපු අම්මා තාත්තට පවා නිවන් දකින්න උන්වහන්සේගේ මේ පැවිදි ජීවිතය සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු ඒ වගේම අද දවසේ පින්වත්නි මේ ධර්ම සාකච්ඡාව තමන්ගේ නිවසට අරගෙන එන්න පූර්ණ දායකත්වය දරපු පිරිස තමයි මේ ස්ථානයට පැමිණලා මේ ධර්ම ශ්‍රවණය කරන්නේ. ඉතින් ඒ වෙනුවට ප්‍රාර්ථනා කරමු හැම දිනාටම උතුම් ධර්මාවබෝධය සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛං චිරං රක්ඛං තුදේශනං චිරං රක්ඛං තුමන් පරන්ති. හොඳයි. අනන්ත සංසාරයේ සියලුම සත්වයින්ට මෙත්සිත පැතිරවීම කියන අරමුණුත් ඒ වගේම සුජීවත්ව සිටින සියලුම නෑහිත මිතුරන් ඇතුළු සියලුම ස්වභාවයෙන් සිටින සියලුම සත්වයන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් බෞද්ධ නාලිකාවේ හඳුන්වා දෙමින් නිර්මල බුදුදහම ප්‍රචාරය කිරීමට පියවරගත් අපවත් වේවදාල පූජ්‍ය ධර්ණාගම කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේට ප්‍රතිබෝධියකින් නිවන්සෝ ප්‍රාර්ථනා කිරීම දේශකයන් වහන්සේ අතර සියලු මහා සංඝරත්නයේ නිවන්සෝ ප්‍රාර්ථනා කිරීම කියන අරමුණෙන් අද දවසේ මේ ධර්ම සාකච්ඡාවේ ධර්ම සාකච්ඡාවේ දායකත්වය දරන්නේ පන්නිපිටිය දෙපානම පදිංචි මල්ලිකා සේරසිංහ ගුණවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන හැම දිනාටම දුක් නිරෝගී ජීවන ලැබේවා. මේ පරිලෝකියත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා. හැම දිනාටම තෙරුවන් සරණයි.